බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ අහලා තියෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා මම ස්වාමීන් වහන්සේ නමක් වෙන්න ඉඩ තියෙනවා path to freedom happiness කියලා තමයි නම් කරලා තියෙන්නේ ප්‍රශ්න කිහිපයක්ම අහලා තියෙනවා තමාගේ රූපයට ඇති කැමැත්ත නැති කරගන්නේ කෙසේද නවසීවතික භාවනාව තුළින් කළ හැකිද එය විදර්ශනා කළ හැක්කේ කෙසේද තමන්ගේ රූපයට ඇති කැමැත්ත ප්‍රධාන වශයෙන් ඒ චන්දරාගය, කාමච්ඡන්දය, කාමරාගය අනුන්ගේ කය පිළිබඳව වගේම තමන්ගේ කය පිළිබඳවත් ඇති වෙනවා. ඉතින් එහෙම ඇති වෙනකොට අපිට ඒක ක්‍රම දෙකකින් බලන්නට පුළුවන්. ඒ නවසීවතික අසුභය බලලා බලන්නේ කයේ නිස්සාරත්වයේ තේරුම් ගන්න. ඒක ක්‍රමයක්. ඒක හඳුන්වන්නේ සමත ක්‍රමය හැටියට. ඒතර විදර්ශනා ක්‍රමේදී අපි බලන්න ඕන තමන්ගේ මනෝභාවය දිහා ඍජුවම එතකොට මට මේ විදිහේ මනෝභාවයක් ඇති වෙන්නේ ඇයි එතකොට මේ මගේ කය සුබ වශයෙන් ප්‍රිය වශයෙන් වින්දනීය දෙයක් හැටියට ග්‍රහණය කරන නිසා. එතකොට එහෙම ග්‍රහණය කරන්නේ එහෙම ග්‍රහණය කරන තරම් වැදගත් දෙයක් මෙතන තියනවාද? දැන් මේ තියනවාද කියලා බලනකොට තමයි අපිට අර හේතුඵල වශයෙන්, පරමාර්ථ ධර්ම වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් විදර්ශනා කරලා බලන්නට පුහුණු වෙනවා. ඉතින් ඒ අතර අර සමත ක්‍රමය අපට පාවිච්චි කරලා తాවකාලිකව කය පිළිබඳව තියෙන තමන්ගේ කය පිළිබඳව තියෙන කාමරාගේ යට කරගන්න පුළුවන්. අනුන්ගේ කය පිළිබඳව තියෙන කාමරාගයත් අපට අසුභය තුලින් යට කරගන්න පුළුවන්. දැන් විදර්ශනාව තමයි සඳහා ප්‍රයෝජනවත් වෙන්නේ විශේෂයෙන්ම විදර්ශනාවේදී අපට තමන්ගේ හිත දිහා කියන්නේ ඒ මූලය ඒකනේ දැන් ප්‍රත්‍ය උනේ කය උනාට ක්ලේශය හටගත්තේ මනසෙන්. එතකොට ඒ ක්ලේශය හටගත්තේ මොකක් නිසාද? මම කොහොම හිතන නිසා? තමන්ගේ කය පිළිබඳවම අර පටික්කුලාකාරයෙන් හිතනකොට රාගේ යටපත් වෙනවා ඒක ආස්වාදනීය ආකාරයෙන් හිතනකොට රාගේ වැඩෙනවා එහෙමනම් මේක කයේ ප්‍රශ්නයක් නෙමෙයිනේ. තමන් සංකල්පීය වශයෙන් මේකට දෙන අගය නිසා මේ ප්‍රශ්නේ ඇති අන්න එහෙම එහෙම ටික ටික ගැඹුරට යන්න උත්සාහ කරන්න. එතකොට තමයි අපට ඒක විදර්ශනා වශයෙන් ලෙහා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ.